පියජාතික සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ තින්දකස්ස ආරාමේ තේනකෝපන සමයේන අඤ්‍යතරස්ස ගහපතිස්ස ඒකපොත්තකෝ පියෝ මනාපෝ කාලකතෝ හෝති තස්ස කාලකිරියාය නේව කම්මන්තා පටිභන්තේ නභස්සං පටිභාසේ සෝ ආලාහනං ගන්්වා ගන්්වා ඛණ්ඩති කහං ඒක පුත්තක කහං ඒක පුත්තකාති අතකෝ සෝගහපති යේන භගවා තේනුප සංඛමේ උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නං කොහොතං ගහපතෙන් භගවා ඒතදවෝච නකෝතේ ගහපතේ සකේ චිත්තේ තිතස්ස ඉන්ද්‍රයානේ අධිතේ ඉන්ද්‍රයානං අඤ්ඤතත්තන්ති කිංහිමේ බන්තේ ඉන්ද්‍රයානං නාඤ්ඤතත්තං භවිෂ්‍යතේ මයිහංහි භන්තේ ඒකපොත්තකෝ පියෝ මනාපෝ කාලකතෝ තස්ස කාලකිරියාය නේව කම්මන්තා පටිභන්තේ නබත්තං පටිභාතේ සෝහං ආලාහනං ගන්්වා ගන්්වා කන්දාමි කහං ඒකපොත්තක කහං ඒකපොත්තකාතේ ඒවමේව ගහපති ප්‍රියජාතිකාහි ගහපති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියප්ප භවිකාති කිස්සනකෝ නාමේ සම්බන්තේ එවං භවිස්සති ප්‍රියජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියප්ප භවිකා ප්‍රියජාතිකාහි කෝ බන්තේ ආනන්ද සෝමනස්සාපියප්ප භවිකාති අතකෝසෝ ගහපති භගවතෝ භාසිතං අනබිනන්දිත්වා පටික්ඛෝසිත්වා උත්ථායාසන පක්ඛාමේ තේන කෝපන සමයේන සම්බහුලා අක්ඛ දුත්ථා භගවතෝ අවිදෝරේ අක්ඛේහි දිබ්බන්ති අතකෝසෝ ගහපතියේන තේ අක්ඛ දුත්ථා තේනුපසංඛමේ උපසංකමේत्वा තේ අක්කදොත්තේ ඒතද වෝච ඉදාහං බොන්තෝ යේන සමනෝ ගෝතමෝ තේන උපසංකමින් උපසංකමේत्वा සමනං ගෝතමං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදෙන් ඒකමන්තං නිසෙන්නං කොහොමං බොන්තෝ සමනෝ ගෝතමෝ ඒතද වෝච නකෝතේ ගහපති සකේ චිත්තේ තස්ස ඉන්ද්‍රියානි යත්තේ තේ ඉන්ද්‍රියානං අඤ්ඤ සත්තන්ති ඒවං වොත්තේ අහං බන්තෝ සමනං ගෝතමං ඒතදවෝචං කිං හිමේ භන්තේ ඉන්ද්‍රියානං නාඤ්‍ය තත්තං භවිස්සති මයිහං ඉබන්තේ ඒකපුත්තකෝ පියෝ මනාපෝ කාලකතෝ තස්ස කාලකිරියාය නේව කම්මන්තා පටිභන්තේ නබත්තං පටිභාතේ සෝහං ආලාහනං ගන්त्वा ගන්त्वा කණ්ඩාමි කහං ඒක පුත්තක කහං ඒක පුත්තකාති ඒවමේ සංඝහපති ඒවමේ සංඝහපති පිය ජාතිකාහි ගහපතේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාප්පියප්ප භවිකාති කිස්සනකෝ නාමේ සංබන්තේ එවං භවිෂති පිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාප්පියප්ප භවිකා පිය ජාතිකා හිකෝ බන්තේ ආනන්ද සෝමනස්සාප්පියප්ප භවිකාති අත්ථේකෝහං බොන්තෝ සමනස්ස ගෝතමස්ස භාසිතං අනභේනන්දිත්වා පටික්ඛෝසිත්වා උට්ඨායාසනා පක්කමින්ති ඒවමේ සංඝහපති ඒවමේ සංඝහපති ප්‍රියජාති කාහි ගහපති ආනන්ද සෝමනස්සා පියප්ප භවිකාති අත කෝසෝ ගහපතේ සමේති මේ අක්ඛ දොත්තේ හේති පක්ඛාමේ අත කෝ ඉදං කතාවත්තුං අනුපොම්බේන රාජන්තේ පුරම් පාවිසේ අත කෝ පසේන දීකෝසලෝ මල්ලිකං දේවින් ආමන්තේසේ ඉදන්තේ මල්ලිකේ සමනේන ගෝතමේන භාසිතම් පියජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා පියප්ප භවිකාති සචේතං මහරජ භගවතා භාසිතං ඒවමේ සම්ති ඒවමේවං පනායන් මල්ලිකා යඤ්ඤ දේව සමනෝ ගෝතමෝ භාසති සංතදේ වස්ස අබ්බනුමෝදති සචේතං මහරජ භගවතා භාසිතං ඒවමේ සම්ති සේයතහපි නාම ආචාරියෝ යඤ්ඤ දේව අන්තේවා සිස්ස භාසති තං තදේවස්ස අන්තේවාසේ අබ්බනුමෝදති ඒවමේ සංආචාරිය ඒවමේ සංආචාරියාති ඒවමේවං කෝ ත්වං මල්ලිකේ යඤ්ඤ දේව සමනෝ ගෝතමෝ භාසති තං තදේවස්ස අබ්බනුමෝදසී සචේතං මහරජ භගවතා භාසිතං ඒව මේ තන්තේ චර පරේ මල්ලිකේ විනස්සාති අතකෝ මල්ලිකා දේවී නාලිජංගං බ්‍රාහ්මණං ආමන්තේසේ ඒහි ත්වම් බ්‍රාහ්මන යේන භගවා තේනුපසංකම උපසංකමේत्वा මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි අප්පාබාධං අප්පාසංඛං ලහොට්ඨානං බලං කාසු විහාරං පුච්ච මල්ලිකා බන්තේ දේවී භගවතෝ පාදේ සිරසා වන්දති අප්පාබාධං අප්පාසංඛං ලහොට්ඨානං බලං පාසු විහාරං පුච්චති තී එවං ච වදේහි භාසිතානුකෝ බන්තේ භගවතා ඒසා වාචා ප්‍රිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ප්‍රියප්ප භවිකාති යථාචතේ භගවා ව්‍යාකරෝති තථා තං සාදුකං උග්ගහෙත්වා මමං ආරෝචෙය්‍යාසී නහි තථාගතා විතතං බනන්තේ තේ එවං බොහෝතිකෝ නාලිජංගෝ බ්‍රාහ්මනෝ මල්ලිකාය දේවියා පටිස්සොත්වා යේන භගවා තේනුපසංකමේ උපසංකමේत्वा භගවතා සන්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝකෝ නාලිජංගෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච මල්ලිකා භෝගෝතම දේවී බොහෝතෝ ගෝතමස්ස පාදේ සිරසා වන්දති අප්පාබාධං අප්පාතංකහං ලහොට්ඨානම් බලං පාසු විහාරං පුච්ඡති එවං ච වදේති භාසිතානුකෝ බන්තේ භගවතා ඒසා වාචා පිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසප්පියප්ප භවිකාති ඒවමේ සම්බ්‍රාක්මන ඒවමේ සම්බ්‍රාක්මන පිය ජාතිකාහි කෝ බ්‍රාක්මන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසප්පියප්ප භවිකාති තදමිනාසේ සංබ්‍රාහ්මන පරියායේන වේදිතම්බං යතාපිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසා පියප්ප භවිකාති භූත පුම්බම් රාක්මන ඉමිස්සායේව සාවත්තියා අඤ්‍යතරස්සා ඉත්‍ත්‍යා මාතා කාලමකාසේ සාතස්සා කාලකිරියාය උම්මත්තිකා හිත්ත චිත්තාරතියාය රතියං සිංහාටකේන සිංහාටකං උපසංකමිත්වා ඒවමාහ අපි මේ මාතරං අද්දසතහ අපි මේ මාතරං අද්දසතහාති ඉමිනාපි කෝ ඒ සම්බ්‍රාහ්මන පරියායේන වේදිතබ්බං යතහපිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාත්තියප්ප භවිකාති භූත කුම්බම් බ්‍රාහ්මන ඉමිස්සායේව සාවත්තියා අඤ්‍යතරස්සයිත්තියා පිතා කාලමකාශේ පෙය්‍යාලම් භාතා කාලමකාශේ පෙය්‍යාලම් භගිනී කාලමකාශේ පෙය්‍යාලං පුත්තෝ කාලමකාසේ පේයාලම් දේතා කාලමකාසේ පේයාලම් සාමිකෝ කාලමකාසේ සාතස්සා කාලකිරියාය උම්මත්තිකා කිත්ත චිත්තා රතියාය රතියං සිංහාටකේන සිංහාටකම් උපසංකමිත්වා ඒවමාහ අපි මේ සාමිකං අද්දසත අපි මේ සාමිකං අද්දසතහාති ඉමිනාපි කෝය සම්රාක්මන පරියායේන වේදි තබ්බං යථාපිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාප්පියප්ප භවිකාති භෝතකුම් බම්රාක්මන ඉමිස්සා ඒව සාවත්තියා අඤ්‍යතරස්ස පුරිසස්ස මාතා කාලමකාශී සෝතස්සා කාලකිරයාය උම්මත්තකෝ කිත්ත චිත්තෝ රතිහාය රතියං සිංහාටකේන සිංහාටකං උපසංකමිත්වා ඒවමාහ අපි මේ මාතරං අද්දසත අපි මේ මාතරං අද්දසතාති ඉමිනාති කෝ ඒතම් බ්‍රාහ්මන පරියායේන වේදි තබ්බං යථාසිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාප්පියප්ප භවිකාති බොහෝතකොන් බම් බ්‍රාහ්මන ඉමිස්සායේව සාවත්තියා අඤ්‍යතරස්ස පුරිසස්ස පිතා කාලමකාසේ තේයාලම් බහතා කාලමකාසේ තේයාලම් බගිනේ කාලමකාසේ පෙය්‍යාලං පුත්තෝ කාලමකාසේ පෙය්‍යාලං දේතා කාලමකාසේ පෙය්‍යාලං අජාපති කාලමකාසේ සෝතස්සා කාලකිරියාය උම්මත්තකෝ කිත්තචිත්තෝ රතිහාය රතියං සිංහාටකේන සිංහාටකං උපසංකමිත්වා ඒවමාහ අපි මේ පජාපතින් අද්දසත අපි මේ පජාපතින් අද්දසතාති ඉමිනාසිකෝ ඒ සම්බ්‍රාහ්මන පරියායේන වේදිතබ්බං යථාපි ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ පායාසාප්පියප්ප බරිකාති බෝත පුම්බං බ්‍රාහ්මන තිමිස්සායේව සාවත්තියා අඤ්‍යතරා ඉත්තේ ඥාති කුලං අගමාසේ තස්සාතේ ඥාතකා සාමිකා අච්චින්දිත්වා අඤ්ඤස්ස ධාතුකාමාන් සාච සංනයිච්ඡති අතකෝ සායිත්තේ සාමිකං ඒතදවෝච ඉමේ මං අය්‍ය පුත්ත ඥාතකාත්තයා අච්චින් දෙත්වා අඤ්ඤස්ස ධාතු කාමා අහං ච තං න ඉච්ඡාමි තේ අතකෝසෝ පුරිසෝ තං ඉත්ථින් ද්විධා චත්වා අත්තානං ඕපාදේසේ උභෝ පෙච්ච භවිස්සාමාති ඉමිනාපි කෝ ඒතම් බ්‍රාහ්මන පරියායේන වේදිතබ්බං යථාපිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි අප්ප භවිකාති අතකෝ නාලිජංගෝ බ්‍රාහ්මනෝ භගවතෝ භාසිතං අභිනන්දෙත්වා අනුමෝදෙත්වා උට්ඨායාසනා යේන මල්ලිකා දේවී තේනොපසංකමේ උපසංකමේत्वा යාවතකෝ අහෝසි භගවතා සද්ධින් කතහ සල්ලාකෝත් තං සබ්බම් මල්ලිකාය දේවියා ආරෝචේසී අතකෝ මල්ලිකා දේවී යේන රාජා පසේන දේ කෝසලෝ තේනුප සංඛමේ උපසංඛමේत्वा රාජානං පසේන දින් කෝසලං ඒතද වෝච තංකින් මඤ්ඤසි මහරජ පියාතේ වජිරේ කුමාරේති එවං මල්ලිකේ පියාමේ වජිරේ කුමාරේති තංකින් මඤ්ඤසි මහරජ වජිරියා තේ කුමාරියා විපරිණාමඤ්ඤතා භාවා uppajjeyyung ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාති වජිරියා මේ මල්ලිකේ කුමාරියා විපරිණාමඤ්ඤතා භාවා ජීවිතස්ස පේසියා අඤ්ඤතත්තං කිම් පනමේන uppajjissante ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ පායාසාති ඉදං කෝසං මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සන්දහාය භාසිතං පිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ පායාසා පියප්ප භවිකාති ඨංකින් මඤ්ඤසේ මහරජ පියාතේ වාසභා කත්ත්‍යාතේ එවං මල්ලිකේ පියාමේ වාසභා කත්ත්‍යාතේ ඨංකින් මඤ්ඤසේ මහරජ වාසභායතේ කත්ත්‍යාය විපරිණාමඤ්ඤතා භාවා uppajjeyum ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාතේ වාසභායමේ මල්ලිකේ කත්තියා විපරිණාමඤ්ඤතා භාවා ජීවිතස්ස පේසියා අඤ්ඤ සත්තම් කිම් පනමේන උප්පජ්ජසන්තේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති ඉදං කෝතං මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සන්ධාය භාසිතං පිය ජාතික ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා පියප්ප භවිකාති තංකින් මඤ්ඤසි මහරජ පියෝතේ විඩෝඩ බෝ සේනාපතේති එවං මල්ලිකේ පියෝ මේ විඩෝඩ බෝ සේනාපතේති තංකින් මඤ්ඤසි මහරජ විඩෝඩබස්සතේ සේනාපතිස්ස විපරිණාමඤ්ඤතා භාවා uppajjeyyum ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාති විඩෝඩබස්සමේ මල්ලිකේ සේනාපතිස්ස විපරිණාමඤ්ඤතා භාවා ජීවිතස්ස පිප්පියා අඤ්ඤ තත්ථම් කිම්පනමේන uppajjissante ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති ඉදං කෝතම් මහරජත් තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සන්ධාය වාසිතම් පිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා පියප්ප භවිකාතේ තංකින් මඤ්ඤසි මහරජ ප්‍රියාතේ අහන්තේ එවං මල්ලිකේ ප්‍රියාමේසේ ත්වන්තේ තංකින් මඤ්ඤසි මහරජ මයිහන්තේ විපරිණාමඤ්ඤතා භාවා uppajjeyyung ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති ත්වයිහම්හි මේ මල්ලිකේ විපරිණාමඤ්ඤතා භාවා ජීවිතස්සතේ සියා අඤ්ඤ තත්තම් කිම් පනමේන uppajjessante ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසාති ඉදං කෝතං මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සන්ධාය භාසිතම් පිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා පියප්ප භවිකාති තංකින් මඤ්ඤසි මහරජ පියාතේ කාසිකෝසලාති එවං මල්ලිකේ පියාමේ කාසිකෝසලා කාසිකෝසලානං මල්ලිකේ අනුභාවේන කාසිකෝසලං කාසික චන්දනං පච්චනුභෝම මාලා ගන්ධ විලේපනං ධාරේ මාතේ තංකින් මඤ්ඤසි මහරජ කාසිකෝසලානන්තේ විපරිණාමඤ්ඤතා භාවා uppajjeyong ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති කාසිකෝසලානං හිමේ මල්ලිකේ විපරිණාමඤ්ඤතා භාවා ජීවිතස්ස පිසියා අඤ්ඤතත්තං කිම් පනමේන uppajjessante ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාති ඉදං කෝතං මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සන්ධාය භාසිතම් ප්‍රියජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා පියප්ප භවිකාතේ අච්චරියං මල්ලිකේ අබ්බසං මල්ලිකේ යාවංචසෝ භගවා පඤ්ඤායේ අතිවිජ්ජ මඤ්ඤේ පස්සති ඒහි මල්ලිකේ ආචාමේහි තී අතකෝ රාජාපසේනදී කෝසලෝ උත්ථායාසනා ඒකංසං උත්තරා සංගං කරිත්වා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 ප්‍රිය ජාතික සුත්තං සත්තමං